වෙනවා සාගන්න වහන්න. එහෙනම් දාන වස්තුන් ගන්න බීම. විශාල කුණක් සංස්කාරයෙන් පිට කරගෙන අපිට ඇලෙන්නේ සංස්කාරයෙන් බයිනෙන සහ භාවනාවක් කියන ආරම්භ කරන්නේ කෙසේද කියන කරුණාවල සාරදේශනාවක් පිළිබඳව කියනවායි. මේ දේශනාවලදී ප්‍රතිමක ප්‍රථමයෙන් උදානන් සංස්කරණයන් කියන කාරණේ කියන අපේ මේක තමයි. විශේෂයෙන්ම බොහෝ බෞද්ධයන් විසින් සංකල්පයක් මොනවද කරලා පාරමිතා වෙනවා නිවාස කළ දේවල් තුළ නැත්නම් ප්‍රාර්ථනා කරන මොනවද දේවල් තුළ එසේත් නිවාස ලබා ගැනීමට දානීය පුණ්‍ය කර්මයක් ඇති වෙන හේතුවන්නේ දානයෙන් දීමේ ලැබෙන පුණ්‍ය කර්මය තුළින් ලෞකික සම්පත් භවෝග සත්‍ය සම්පත් සමනය ලැබෙන්නේ ඒ ලෞකික සම්පත් භවෝග සත්‍ය සම්පත් සෑම කෙනෙකුටම සිදුවේ යුතු දෙයක්. බුදු වුණත්, පසේ බුදු වුණත්, සහස් වුණත්, පිරිනම් පාන මොහොත දක්වාම දේවල් කරන්න සිදුවෙන නිසා ඒ දේශකාලය තුළදී තමන්ට අවශ්‍ය තමන්ට අවශ්‍ය දේවල් දැනෙන්නේ නැත්නම් පහසෙන් දීක ගත කරන්න ලැබෙන්නේ නැහැ. නිසා සෑම කෙනෙකුම දානමය පුණ්‍ය කර්මයක් සිදු කළ යුතුයි. අද කාලයේදී නම් පෞද්ගලික වශයෙන් දෙන හැටි දාන 14 12 කියන්නේ පෞද්ගලික දාන වශයෙන් දෙයක දාන 14ක් තියෙනවා. ඒ වෙන එකක් තමයි මුලින්ම කෙනෙක්ට කියලා දෙන සම්මා සම්බුදු කෙනෙකුගේ නිර්මාණ වල සිටින කාලයේදී උන්වහන්සේට යමක් පූජා කරන එයින් ලැබෙන පුණ්‍ය ශක්තිය තරම් කෙනක් වෙන කවරකට ප්‍රියාකාරයෙන් දානයක් දුන්නත් ලබන්නට බෑ. ඒක තමයි අක්‍රම පුණ්‍ය ශක්තිය ලබා දෙන පෞද්ගලික දාන. ඊළඟට සිනාඩු මේක ටිකක් සිනාඩු දානය තමයි පස්සේ බුදු ලෝකයේ පහළ වුණ කාලයකදී ඒ පස්සේ බුදුරජාණන් වහන්සේ දැනුත් හෝ ඒ පස්සේ බුදුරජාණන් වහන්සේලාට දානය දෙන්නේ අද කාලයේ පස්සේ බුදු ලෝකෙ නෑ සාමසන බුද්ධ ශාසනය පවතින සාස්ත්‍රණ පස්සේ බුදු කෙනෙක් ලෝකයට පාවන්නේ ඒකයි න්යායය ධර්මතාවයේ එකයි. එතකොට මේ දාන දෙකම අද කාලේ දෙන්නට බෑ. නමුත් අද කාලේ දෙන්නට පුළුවන් කවුරුන්ද වශයෙන් ගියක දාන 12ක් වෙනවා. ඒ 12න කොමියස් පක්ෂයේ වැඩි වෙන උපදේශක අදවන ක්‍රමය දක්වා බුදුරජාණන් වහන්සේ ගන්න දරා විස්තර කරලා දෙනවා. දක්ෂින විභංග සූත්‍රයේ කම දැක්වෙනවා. අප ඒක අනිත් පැත්තට කියන්නේ කොමියස් පක්ෂයේ අදෝම කියන දේ ඉගෙන ගන්න පැත්තට. ඒකම අදෝම කොමියස් පක්ෂය ලැබෙන්නේ පිළිසංගන සංකේතයකට දානයක් දෙන්න පුළුවන්. සිරස්ථානගතේ දක්ෂණ දක්වා සතගෙන දක්ෂණ පාටිකම කර්මා කියලා බුදුහාමුදුරේ දේශනා කරලා දාලා තිබෙනවා. තේ සංගත සත්‍ය කොට යම දුන්නොත් සත්‍ය ගුණා දක්ෂිනා පාටිකාංග සම්බා දුන් දෙන්නේ සිය ගුණයක් සමානට ඒ ප්‍රතිපාක්ෂයක් වශයෙන් ඒක විපාක ලැබෙනවා. දුන්නේ එකක් නම් සමන්දේ 100ක් ලැබෙනවා විපාකයක්. දුන්නේ යම් ආකාරයකට නම් ඒ ආකාරයට තමයි සමන්තත් විපාක සත්‍යයක් ලැබෙන්නේ. බොහෝ දෙනෙක් ඔය තේ සංසාර සත්‍යයන් දානයක් දෙනකොට ආහක දාන දෙයක් කාලයක් දෙයක් වෙන දෙයක් තමයි දෙන්නේ. මොකද ඒ තේන සංස්කෘතිය ශික්ෂණ කාලේ නිල තියෙන නේම. ඒක නිසා ඒක ලැබෙනවා. දුන්න ආකාරය තමයි. ඒකට තේන සංස්කෘතියට යම් දෙනකොට උනත් මානසික සහගත සිතක් ප්‍රේත කරගෙන අනේ මේ සත්‍යසෝපත් වේවා කියන කරුණාවෙන් දැන් සිතක් ඇතුළ දාන දීම තමයි සාමාන්‍ය සුදුසුවන්නේ. ඒක නිසා පිළිසංගත සංස්කෘතිය දිනුවා අපේ නෝනින් විතර කරන්නට පුළුවන් වෙනවා. මෛත්‍රී සංගත සිතකින් යුතුව ඒ දානයන් දෙන්නේ පොඩු දවන්නට ඕන. ඒ සංකල්පයකට දෙන්නේ ඒකවල ශේධනයක් වන්නයි ප්‍රතිපාකයක් වෙන්නේ. එහෙම ගන්නේ කරලා බුදුරජාණන් වහන්සේ කවුරුන් දක්වා තිබෙනවා. එනමිට පොතුජනීය දෘශ්‍යයන් දක්වන දෘශ්‍යයේ දානන් දක්වා සහස්ත ගුණ දක්වන පාටිකන්ති දක්වාංගිකබ්බා කියන දක්වන දුස්සීල වූ පුත්තජන කියන පුත්තජන කියන්නේ සෝවාන් වත්තරනේ ආර්ය භාවයට පත්තරනේ නිවන් අවබෝධ කරන්නේ ඒ මේකට තමයි පුත්තජන කියන්නේ එවැනි අයගෙන පුස්තජන භූමියේ සිටින්නේ නමුත් දේශීලයි. නැත්නම් තේසෙන් පංචින් පදවත් ආශා කරන නැති වෙන දේශීල කෙනෙකුට දානයක් දීම තුන ස්වාහස්තගුණා දක්ෂිනා පාටිකම සම්බා දපස්වාවයක් සම්බන්ධ මේ පාප සත්‍යයක් ලැබෙනවා. දැන් බොහෝ දෙනෙක් කල්පනා කරනවා දුෂ්කූල හාමුදුරුවන්ට දන් දෙන්න එපා. ඔබලා දුෂ්කූලයි දීලා වැඩක් නැහැ. ඔහොම කියන අය සිටිනවා. ඒක වැරදි අවබෝධයක්. දුෂ්ශීල වුණත් එයාට දිනම කලින් තමන්ට දහස් ගුණයක් ඒ දුන් දෙන්නේ මේ පාප ශක්තියක් ලැබෙන. එකම දේ තේසංගල් ශක්තියක් දුන්නාම සිය ගුණයයි ලැබෙන්නේ නමුත් දුෂ්ශීල වූ පුත්සක් දෙන කෙනෙකුට දෙන්නේ දහස් ගුණයක් ඒ කියන පාප ශක්තියක් ලැබෙනවා. ඒ හැම දාණය තමයි පුදුජන් ශීලවන්තය දක්වන දස්දා සත සාසබනා දක්වන පාටිකම් දෙකක් බා. පුත්සන් දෙන බොහොම විශේෂන නමුත් ශීලවා කෙනෙකුට දානයක් දෙනකොට සත්‍ය සහස්ත ගුණ සහස්ත කියන්නේ 1000 සත්‍ය කියන්නේ 100 දානය වශයෙන් ලක්ෂ වාරයක් සම්මන්ත දෙපාද සත්‍යය ලැබෙනවා දුන් දෙනවා පුත්තන් දෙන දෘෂ්ටිලනේ පුත්තන් දෙන සිල්වත් කෙනෙකුට දෙන්නේ ඔහොම වෙන්නේ ලක්ෂ වාරයක් ලැබෙනවා පුත්තන් දෙන දෘෂ්ටියට දුන්නොත් දහස් වාරයක් ලැබෙනවා ඊළඟට එතන දාන තුනක් අපි ප්‍රකාශ කළා හතරෙනි දාන වශයෙන් දක්වන්නේ වායනකේ වේතනා මේස දානං දක්වා කෝටි සංශාස්ත්‍රමනා දක්ෂණ පාටිකාන්තං වාදේ. බුද්ධ ශාස්ත්‍රයේ යොවන අන්‍ය ආගම් වල සිටිනවා භාවනා කරන දේවල් වලින් ඈත්ලා කාම දෝෂ මෝහදී සිටින විදිහට කරගන්න තිබෙන යටිගෙන තිබෙනදු හිත පිළිසුර සබා ගන්න අය සාමාන්‍යයෙන් හින්දු යෝගීන් වෙන සිටින මුල කාලෙම භාවනාවට යොදලා තියෙන්නේ කොට ජීවිත ගත කරන්නේ රාග දෝෂ මොහාදී කෙලෙස් නැහැ සිත පිරිසිදු සබා ගන්නවා ඒ ආගමෙන් හැටියට ඉතින් මේ ධානාවේ උපදවනවා අන්න එවැනි කෙනෙකුට දානයක් දීම තුළින් කෝටිශත සහස්ත්‍ර ගුණව දක්ෂිනාතන උපාදකාරී සම්බා කෝටි ලක්ෂ වාරයක් දුන් දෙමේ විපාකසත්‍යක් ලැබෙනවා ඔන්න මේ පෞද්ගලික වශයෙන් ලියයක 14 අද කාලේ දෙන්නට පුළුවන් ඒ සංඝ ශාස්ත්‍රයේ කොට දුන්නස්සේ ගුණයක් පුතේ ගැන දෘෂ්ටි වෙන කෙනෙකුට දුන්නොත් දහස් ගුණයක්, පුතේ ගැන ඒ වගේම සිල්වත් කෙනෙකුට දුන්නොත් ලක්ෂ වාරයක්, නමුත් භාවනා යෝගී සාගලෝකම ආදී සිතේ කෙලෙස් ඇතිවෙන දෙන්නේ භාවනා යෝගී සිටින එවැනි බුද්ධ ශාසනයේ නොවන කෙනෙකුට වදානයක් දීම කෝටිලක්ෂයක් උපසත්ය දෙන්නේ. ඔය හතර සම්මතව අද ගම් දෙන්න පුළුවන් තව අටක් මේකට ගැන අස්කාරක සුද්ධ සංගරක්ෂණය කරනවා. ආර්ය භාවයට පස්සෝ පුද්ගලයෝ අතබනා කියන එකයි පස්ස ආර්ය පුද්ගල කියන්නේ. කියන්නේ සෝවාන් මාර්ගලාභී පුද්ගලයා සෝවාන් කල්ලාභී පුද්ගලයා දෙදෙනෙක් වෙනවා. සකදාගාමී මාර්ගලාභී පල්ලාභී කියලා තව දෙදෙනෙක් වෙනවා. අනාගාමී මාර්ගඵලලා මාර්ගලාභී පල්ලාභී කියලා දෙදෙනෙක්. ඒ වගේම රහත් මාර්ගලාභී සහ රහත් පල්ලාභී කියලා දෙදෙනෙක් මේ අට දෙනා තමයි අෂ්ට ආර්ය සුන්දර සංඝ රත්නය කියන අෂ්ටාර්ය සුන්දර සංඝ රත්නය. මෙහිදී සෝවාන් මෙලෙසින් කියනකොට පුළුවන් සෝවාන් ඵලයේ සඳහා භාවනා කරන්න ඒක ලබා ගැනීම සඳහා සෝවාන් වෙන්න ගමන්න මාර්ගය ලැබෙන ගමන්න සෝවාන් ඵලයට ලැබෙන අවස්ථාවක් තිබෙනවා සමහර අවස්ථාවලදී එකිනෙක කෙනාගේ ප්‍රාර්ථනාවල යම් යම් අඩුපාඩු නිසා සෝවාන් වෙලා සමහර විට ඵලය ලැබෙන්නට සෑහෙන කාලයක් ගත වන අවස්ථාවක් තිබෙනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ දක්වනවා සෝතාපට්ටි පරිසත්ති විරය පටිපන්නේ දාන දක්වා අසන්නිතියෝක් වෙනියෝ දක්වන පාඩකන්ට ගවා කියලා. ඕවන් ඵලයේ සාස්ත්‍රාත් කිරීමට පිළිවෙත් පූර්ණය කරන කෙනෙක්යි සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාව පටිපන්නෝ කියන්නේ. ඕවන් ඵලයේ සාස්ත්‍රාත් කිරීම සඳහා පිළිවෙත් පූර්ණය කරන කෙනෙකුට දානන් දක්වා දානයක් දීම තුළින් අසංකේයෝ අසමේයෝ දක්ෂිනා පාටිකම් සම්බා කියන දෙමළ පාට ශබ්දය සමස්තවකින් දක්වන්නට බෑ අසංකේයයි ප්‍රමාණකම් දක්වන්නට බෑ අප්‍රමාණ. අර පළවෙනි කියවාගේ කෝටි ලක්ෂයක් එහෙම නැත්නම් ලක්ෂ වාරයක් එහෙම කියන්නට සංඛ්‍යාවකින් දක්වන්නට බෑ. ඕවාන් වෙලා තියෙන ඕවාන් වෙලා මාර්ගයක් හදලා සෝවාන් ඵලය ලබා ගැනීමට උත්සාහ කරන සංඝයා කෙනෙකුට ධානයක් දීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය. අසංකේයව වස්තුවේ සංස්කාර මෙතකේ කියන්නේ දෙයක් සමාන මෙතකේ කියන්නේ දෙයක්. ඕපනවා දෝෂෝසාකරණය කියලා ඉගෙන බුදේ ඥානවත් ප්‍රකාශ කරනවා. ඒක එහෙම නම් සෝවාන් නොකෙනෙකුට සෝවාන් ඵලයට පත්වෝ කෙනෙකුට දානයක් දීමෙන් ලැබෙන විපාකය ගැන කෝපන වාදෝ කවුරුනම් කතාවක්ද? මේක වෙන කියන්නටම දෙයක් නැහැ. ඒක තමයි විශාල පොළොවේ සත්‍යයක් ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙනස් කරලා දක්වලා තියෙනවා. ඒ සෝවාන් වෙච්ච සිය දෙනෙකුට දුන්න දාණයට වඩා ඒ සතරදාගාමී පුද්ගලයාට දැන් ලැබ දානේ සත්‍ය කියලා. ඒවල සෝවාන් වූ පුද්ගලයෝ සිය දෙනෙකුට සතරදාගාමී පුද්ගලයෝ සිය දෙනෙකුට දෙසිය දෙනෙකුටම දුන්න දාණයට වඩා අනාගාමී කෙනෙකුට ඒකාකාර වේදන්නෙන් ලැබෙන දාන පුණ්‍ය ශක්තිය වෙනස් වෙනවා. ඊළඟට මෙතන දාන මහන්සිය දක්වනවා මේ වේදාන සූත්‍රයේ දක්වන කරුණු. සෝවාන් පුද්ගල ඡේදනකෝයි සකදාගාමී ඡේදනකෝයි අනාගාමී ඡේදනකෝයි තුන් ඡේදනකට දෙනවා. දානය. ඒ තුන් ඡේදනාටම දෙන දාණයට වඩා රහත් වූ කෙනෙකුට දෙන දාණය මහත් කරයි මහා සංසාරය කියලා දක්වනවා. සෝවාන් ඵලය ලැබීමට උත්සාහ කරන කෙනෙකුට දුන්නොත් ප්‍රසන්නකම් ගැන ලැබෙන්නේ සෝවාන් සිය දෙනෙකුට දුන්නොත් ප්‍රසන්නකයේ 100ක්. ඒ සකදාගාම කෙනෙකුට දීමෙන් ලැබෙන ප්‍රතිඵල. ඒකට සකදාගාම කෙනෙකුට සිය දෙනෙකුට දුන්නොත් අසංකීර්ණව 100ක්. ඒ විදිහට ගණනය කරලා අපි බැලුවොත් එහෙම සමස්ත කෙනෙකුට දානයක් දීමෙන් ලැබෙන විපාක ශක්තිය මෙතකයි කියලා සීමා කරන්න බෑ. එතකයි කියා ප්‍රමාණකාරකතම. මේ විදිහට පෞද්ගලික වශයෙන් ජීවිතයේ දාන 14ක් බුද්ධ ඥානන් වහන්සේ දක්වා තිබෙන අද කාලේ දෙන්නට පුළුවන් දාන 12 පමණයි. එතකොට ඒ ආකාරයෙන් මේ කුසලේ පාක සත්‍යයෙන් ගැන අවබෝධයක් ඇති කරගෙන දානයක් දෙනකොට ඥාන සංකේත ඥානය කරන් දානය දෙන්නට පුළුවන්. අනිත් අතින් ඒ ගැන සිතලා සිතලා දානය දුන්නාට පස්ව නැවත නැවත සීපත් වෙනවා සතුටු වෙනවා. ඒකකොට එන සාධක වෙනකොට කුසල ධර්ම කුසල ධර්ම ශාරණ පච්චේන පච්චයෝ කියලා දක්වලා තියෙනවා. මේ කුසලයක් කරලා ඒ කුසලයේ ගැන නැවත නැවත සිහිපත් කරනකොට අර කලින් කරන ලද කුසලය පස්ව කුසලයක් පිළිගැනීම සඳහා අරමුණක් වෙනවා. කියන දැන් මේ දානය දුන්නා මේ දැන් නැවත නැවත සිහිපත් කරන විට මෙහෙම දානයක් දුන්නා මෙහෙම දානයක් දුන්නා කියලා ඒ ඉතිපත් කරන අවස්ථාවේ කුසලයක් සිද්ධ වෙනවා ඒ කුසලයේ ධර්මම වෙනවා මේ දානය දෙන්නේ කුසලයේ ඒ නිසා වෙනක ඒවා ගැන අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා අනිත් අතින් දානෙන් දක්වා සංඥා රබ්බන රෝගෝ උපදිත දෝෂෝ උපදිත දුක්ඛෝ උපදිත විචිකිච්ඡා උපදිත ආදී වශයෙන් දක්වලා තියෙනවා දානයක් දීලා ඒක අරමුණු කරලා දානවත්තා සංඥාවක්ද දානයක් දීලා ඒක අරමුණු කරලා ලෝභෝ උපදිතේ සමහාච ලෝභයක් ඇතිවෙන්න පුළුවන් අපරාධ මෙච්චර දුන්නේ අපරාධ මෙච්චර වේදම් කරුවා මේක තුලින් කරන්න තිබුණා නැත්නම් Tamante ලැබෙන ලෞකික භවෝෂක සම්පදානෙ මේ මේ විපාකද දෙනවා කියලා ඒ වගේ ආශාවක් ඇති වෙන්න පුළුවන් ලෝභෝ උපදිතේ එතකොට කුසලේ බාල වෙනවා නැත්නම් දෝෂෝපපති ද්වේෂයක් ඇති වෙන්නද පුළුවන් තරහවක් අමනාපයක් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් මොලේ සිල්නායෝන්ද වික්ෂණ ආශයලා දාන්නේ තියෙන නෝනතලදී ඒගේ අනුගුණයක් ගැන දැනගන්න ලැබුණා කියන ඉතින් අර අපි මේකට දැනුම මේ දුන්න මේක කියලා දෝෂය කියන අවස්ථාව ගැන අපිට කතා කරලා පොයසි ඉන්නවා වෙන වෙන අය ගැන නායකයන් අනිසම් මාසය ගැන අපි මේ ඇයට මෙහෙමයි කරා මෙහෙමයි කරා කියලා මට දැනගලා කියලා තියෙනවා. ඒ විදිහට දෝමනස්ය මනසකට කියන පුළුවන් ඒ අකුසලයක් එතකොට සමානට අරලයක් කරලා තියෙන පුණ්‍ය ශක්තිය අනිවීමට හේතු වෙනවා. සමාන කරන්නේ අකුසලයක් ඊට පස්සේ. ඊළඟට දිස්ත්‍රි උප්පන්දති වැඩි දෘෂ්ටියෙන් තියෙනවා මේ දන් දීම මේ විපාක තියනවාද නැද්ද කවුද දන්නේ මරණයෙන් පස්සේ වෙනවද කවුද දන්නේ ආදී විවිධාකාර විස්තර දෙකේ තියෙනවා. දිස්ත්‍රි උප්පන්දති නැත්නම් සැකපාලන්න පුළුවන්. විශේෂයෙන්ම ආර්ය භාවයෙන් පසු වෙන සැකයට කරොත් එහෙනම් මේක තමයි විශ්වාස අරහතක් සඳහා හේතු වෙන කරුණක්. ඉතින් තමයි අපි දානය දුන්නේ ධ්‍යානලාභී කෙනෙකුට නැත්නම් මානුකල්ලාභී කෙනෙකුට කියලා හිතනවා. මේ ගැන පසු සැකයට වෙනවා කවුද දන්නේ ඇත්තද නැත්ද බෝරුද ආදී වශයෙන් සැක පහළ වෙන විචිකිච්ඡාවට. එතකොටත් අර අකුසල ශක්තිය තියෙනවා. මෙන්න මේ විදිහට ඒ දානයන් දුන්නාට පස්සේ නිවැරදි ආකාරයෙන් කියන තුළින් අර කලින් කියපු විදිහට කුසල කන්නේ ශස්ත්‍රප්‍රේතපත් වෙනවා ඒ පස්සේ තීක ආකාරයට වැඩි සිටින විදිහට තේන ඒ කුසල කන්නේ බාල වෙන කොමක භාවයට පත් වෙනවා එතකොට මේ කුසල කන්නේ කරන විට දානයක් දෙන විට අලෝභය අදෝෂය අමෝහය කියනවාට කුසල මූල කියන්නේ කුසල කියන හේතුව කර්ම කියන එකයි කුසල මූල කියන්නේ ඒ කර්ම තුන මේනවා. ලෝභයක් නැතුව, දරහාවක් නැතුව, දේශ මෛත්‍රීශාවක සිටින් නැතුව, සංදේශය ඒ වගේම කුසල අකුසල කර්ම ගැන හැදීම මේ දානෙම එච්චර මෙච්චර විපාක සත්‍ය දැනෙනවා ආදී ඒ කර්ම ගැන නුවණක් ඇතුව. අලෝභ අදෝස අමෝහ කියන කර්ම තුනම ඇතුව කුසලයක් කළොත් ඒ කුසලයෙන් කියන්නේ හේතුක කුසලයේ කියලා. හේතු තුනක් සහිත කුසලයේ කියන එකයි ත්‍රි හේතුක කුසලය කියන්නේ. මෙන්න මේ ත්‍රි හේතුක කුසලයක් කරලා අර කලින් කියපු විදිහට හොඳින් ඒ ගැන හිතලා සංකෘති වෙලා නැවත නැවත මෙහෙම කරලා ඒ කුසල කර්මය අනුත් කරගත්තනම් නැවත නැවත දිනු කරගත්තනම් මේ කුසල කර්මයට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨතාවක භාවයකටපත් වූ කුසල කර්මයක්. මෙන්න මේ කුසල කර්මයක් මරණ මොහොතේ සිහිපත් වුණොත් එයා උපදින සුගතිය ගන්නවා යන්නේ සුගතියට උපදින පුද්ගලයාට කියනවා ත්‍රිශේෂක ප්‍රතිසංගි ලාභයයි කියලා. හේතු තුනක් සහිත කුසලයෙන් උපන් තැනස්සා කියන එකයි ත්‍රිශේෂක ප්‍රතිසංගි ලාභය කියන්නේ. අපි හිතමු දැන් අපි හේතු තුනක් සහිත කුසලයේ කළා ලෝක දෝෂමෝහ. ඒක ත්‍රිශේෂක කුසලයක්. ඒක කළා. ඊට පස්සේ ලෝභයේ, ද්වේෂයේ, විදිකේ, විචිකිච්ඡාවයි වැරදි අකුසලව ගන්න හිතුවා. එතකොට ඔහුට අර අකුසල කන්නේ කුසල නිසා කලින් කරපු කුසල කන්නේ බාල වෙනවා. මෙන්න මේ බාල කරගත්තු අකුසල කන්නේ මරණය මොහොතේ සිහිපත් වෙනවා. එතකොට උපදින අසුභසියක සුභදේක සුභනාට ඔහු ත්‍රිසලකට ප්‍රතිසංවිලාභයක් වෙනවා. ඔහුට කියන්නේ ජීවිතේ ප්‍රතිසංවිලාභයක් කියලා. දැන් මේ විදිහට ඒ කරනද කුසලයේ ලෝභ දෝෂ මෝහ වලට ප්‍රතිවිරුද්ධ වූ අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් යුතුව කරලා අර පසුව කරගන්න බැරි සිතුවිලි සහ නිවැරදි සිතුවිලි මත ඒ කුසලයෙන් ලැබෙන විපාක සත්‍ය වෙනස් වෙන ආකාරය මෙයා තේරුම් ගන්න ඕනේ. ඒ හේතු කුසලයේ උසස්දී හේතුවත් ඒ උසස් භාවයට පස්සට ගත්තොත් නිවැරදි ආකාරයෙන් සිතන ඒක ත්‍රි හේතුක ප්‍රතිසංගය ලබා දෙන්නට පුළුවන් නැවත උපදිනකොට ත්‍රි හේතුක ප්‍රතිසංගාවේ වෙනවා. ඒක වැරදි විදිහට හිතුවොත් එහෙම මේ ඒ කුසලයේ මරණ මොහොතේ සිහිපත් වෙනවා මරණට පස්සේ උපදින්නේ දුකේක ප්‍රතිසාර ප්‍රතිසාරලා දුක් වශයෙන්. එහෙනම් කියනවා ලෝභ දෝෂ මෝහ කොටස් තුන මේ දිස්ක ගන්න කරුණු දෙකක් අපේ තියෙනවා. දැන් අපේ තමයි මේ අලෝභ දෝෂ මෝහ වලින් ප්‍රඥාව බොහෝ විට යන්නේ නැතුව සමහර වෙලාවට කරන්නේ. ඉතින් ওই කරුණු තුනේ තව දෙකක් විතරයි තියෙන්නේ. එතකොට මේ කුසලයේ කියන්නේ හේතු දෙකක් සහිත කුසලයේ හේතු. මේ හේතු දෙකක් සහිත කුසලයේ කරලා නැවත නැවත හොඳ හේතුපුනම ඒක උසස් කුසලයක් බවට පත් වෙනවා. ඒක දුවේ හේතුකයි හේතු දෙකක් සහිත නායකක. ඒක මරණ මොහොතේ ඉතිරිපත් වෙනවා. මේ පස්නාට පස්සේ මොකද ඉන්නේ? දී හේතුක කුසල කර්මයක් කළා නිසා දී හේතුක වශයෙන්. එතකොට දී හේතුක ප්‍රතිලාභය, ත්‍රි හේතුක ප්‍රතිලාභය කියන දැන් අපි වචන දෙකක් ප්‍රකාශ එතකොට අභිනව හේතු දෙකක් සහිත ප්‍රශ්නයක් කළා ලෝභ අලෝභ දෝෂ මොහ ප්‍රණමතේ කොන මේ ගැන මේ ගැන බැලදී කිව්වා. දැන් මේක අඩු කරගත්තා ප්‍රශ්නයක්. ඒකේ බාල කරගන්න. දැන් මේ බාල කරගත් ප්‍රශ්නේ මරණ මොහොතේ සිහිපත් වෙනවා. ඒක කුසලයක්. නමුත් උපදීන්නේ අයිහේ කුසල ප්‍රතිසංගාමයකට. උපදිනකොටම අන්දයි නැත්නම් උපදිනකොට ගොළු කියන අන්ද විතරේලා පොර වෙලා අර විරෝපී පැත්තේ පස්සෙලා විරෝප කියන්නේ තමයි අන්ද පස්සේ දෙකපල්ලි නැති පැත්තේ ඉඳලා ඉන්නේ සිංහපු ප්‍රමාණ වාසන යයන් වල ඉන්නේ ළමයි ඒ ඒ අය කුසල් තම ගන්න තියෙනවා මිනිස් ලෝකෙට දෙන්නේ. මේ හේතුව කුසල් කරලා තියෙනවා. මේ හේතුව කුසල් කරන විතරයි නෙවෙයි. ඒ දැන වැරදි දේ හිතලා ඒ කුසලෙන් බාලක් කරගන්න. ඒ බාල කරගත් නිසා කුසලයේ මනස ලෝකේ ඉපදුනාට ඒ විදිහට අහේතුක ප්‍රතිසංගුණාභිය වශයෙන් උපදින. එතකොට ප්‍රතිය මේ මනස ලෝකේ ඉපදෙන අය කොටස් තුනකට බෙදන්න පුළුවන් මේ විදිහට අහේතුක ප්‍රතිසංගුණාභිය කියලා. අනිත් එක තමයි ද්විතේක ප්‍රතිසංගුණාභිය. ද්විතේක ප්‍රතිසංගුණාභිය කුසල ද්විතේක කුසලයක් කියලා උසස් විදියට හිතපු අයයි ත්‍රිමේක කුසලයක් කරලා බාල විදියට හිතපු අය දෙවලම දෙයකට. ඒ අයට භාවනා කරලා උසස් ප්‍රතිඵලයක් ගන්නට බැහැ කියලා පොත්වල දක්වා තිබෙනවා. ගැඹුරු ධර්ම කරුණක් තේරුම් ගන්නට බැහැ කියලා දක්වලා තියෙනවා. කොච්චර භාවනා කළත් ධ්‍යානයක් ලබන්නට බැහැ කියලා තිබුණා. කොච්චර භාවනා කළත් මාර්ගයක් ඵලයක් ලබන්නට බැහැ කියලා ඔය විදිහේ කරුණු පොත්වල දක්වා තිබෙනවා. කියන්නේ දීහේක ප්‍රතිසන්දිලාභී අයට ඉගෙන ගන්නට පුළුවන්. අර අනේකේ අදවඩා. ඒකෙන් ඉගෙන ගැනීමේ නුවණ තියෙනවා. ඒ නුවණ නෙවෙයි අපි මෙතන ප්‍රඥාව කියන එකෙන් අදහස් කරන්නේ විශේෂම නිවන් යෑමට, ධ්‍යාන ලබන්නට, මාර්ගඵල ලබන්නට, නැත්නම් ගැඹුරු ධර්ම අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන ප්‍රඥාවක්. එතකොට ඒ ප්‍රඥාව ඒ අයගේ සිත තුළ මදි. ඒක උපදිනකොටම නෑ ඒ ප්‍රඥාව. ඒක නිසා අය කොච්චර භවනා කරත් මේ ජීවිතේ ප්‍රතිඵල ගන්න බැහැ. එහෙමයි පොත්වල කියන්නේ. ඒ වගේම කොච්චර භාවනා කරලා ධ්‍යානයක් ගන්නද බෑ මාර්ගය ලබන්නද බෑ පරිණාමය ලබා අඩු වශයෙන් තෝරන්න එකක් බෑ. එතකොට ඒ දීනේක ප්‍රතිශාන්දී ලාභයක් වශයෙන් උපදුනහම තියෙන අයහපත ඒකක්. නමුත් ඉගෙන ගන්නට පුළුවන්. ඉගෙන ගැනීමේ දක්ෂ භාවයන් වෙනස් වෙනවා. සමහර ප්‍රඥාවෙන් ලෞකික ප්‍රඥාවෙන් ඉන්ද්‍රියලම පස්චාත් උපාදීයන් කර්තේ කොනක් ගන්න පුළුවන්. සමහරුන්ට උපාදීයන් තත්ත්වයකට සමහරුන්ට ඔය හතරට නැත්නම් එක්කේ සීවාගේ තත්ත්වයට යනවා ඒකත් බොහොම අමාරුම පාඩක නතර වෙනවා එහෙම යනවා ඒකටත් හේතුවක් තියෙනවා ඒක හේතුව තමයි අර හේතු දෙකක් සහිත කුසලයක් කරලා උසස් විදියට ඒ කුසලයේ පත් කරගෙන ඉපදිච්ච දේ තිබෙන ඒ අය තමයි ඒකත් එක්ක තියෙන්නේ එය හේතු තුනම සහිත ත්‍රි හේතුක කුසලයක් කරලා ඒක අඩු කරගත්තනේ බාල කරගත්තනේ ඒ ඇද්දී හේතුක තමයි. නමුත් ඒගේ ප්‍රඥාව අරයට වඩා ඉහළයි. ඒකට හොඳට ඉගෙන ගන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ ධ්‍යාන ලබන්න, මාර්ගඵල ලබන්න, ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න ඒ වගේ දේවල් මේකට හැකියාවක් නෑ කොච්චර උත්සාහ කළා. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසංවිදාවයෙන් පමණක් ධ්‍යාන ලබන්නට පුළුවන් ධ්‍යාන මාර්ගඵල ලබන්නට පුළුවන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් ආදී කරුණු කළ හැකි බව මුත්පත්වල දක්වා තිබෙනවා. එතකොට ත්‍රිහේතුක ප්‍රතිසන්දි ලාභයේ කුණා උපදින එක හරිම වාසනාවන්තයි. ඒක ඉදිරියට වෙන දෙයක් නෙවෙයි අපි විසින් ඇති කරගත යුතු ත්‍රිහේතුක කුසල කර්ම කරන්න ඕන අලෝභයෙන් අදෝෂයෙන් නමුතේ ඒ කුසල මේ දෙන කුසල ඒක ගැන නිවැරදි ආකාරයෙන් පසුවනි කරන්න ඕන. වැරදි ආකාරයෙන් හිතන්න. ඒ කොටසේ උසස් භාවයට පත් කරගන්න ඕන නැවත නැවත ඒ ගැන හිතන වෙලාවෙන් තමයි සතුට වෙලා. ඔකට කියන්නේ ආශීර්වාද පස්යෙන් පස්සේ වෙනා කියලා. දැන් අපි දීප්තියක තුන ටිකක් ගන්නවා දැන් තේන්ට ටිකක් ගන්න. එකට එයක් ගන්නවා. ඊට වඩා උපමට්ටම් වෙනවා දෙවෙනි සැරේ ගන්නවා. මොකද ඒක ආශීර්වාදනය කරන්නේ. සුමේශරේ ගානෝ තවත් කොහොමද හම්බුනේ. ඒ වගේ අර සරණලද කුසලයේ නැවත නැවත සිහිපත් කරන සතුට වෙනකොට අර කුසලයේ උසස් භාවයටපත් වෙනවා. දීපමත් වෙන ස්වභාවස්තර වෙනවා. අනේ මේ කුසලයක් කරන එක මේ ඇයි දුකම මේ ඇයි අවශ්‍ය දා අවශ්‍ය ඒක. එහෙම කියන්නේ තමයි මේ වෙනි කුසලයන් මන මොහොතේ සිහිපත් කරනවා තමයි ආරෝපණය කියන විදිහට මාර්ග ඵලාවලින් ලබන්න පුළුවන් ත්‍රි හේතුක ප්‍රතිසංයාභයේ වශයෙන් උපදින්නට පුළුවන් කුසල බවක් පත්වනවා. ඒක නිසා ඒ ආකාර කුසල කරන්නට ඉගෙන ගන්න ඕන. එතකොට මේ ත්‍රි හේතුක ප්‍රතිසංයාභයේට අපි ඇඟිල්ලෙන් ඇනෑනා කියන්නට දෙයක් නෑ මේ සංසාරේ මහා බණානක දෙයක් කියලා. මේකෙන් ගැලවෙන්න ඕනේ මේ දුක නැති කරන්න ඕනේ භාවනාවක් කරන්න ඕනේ ඒ ආදී දේවල් ධන සංකේතවත් ඒකට වැටෙනවා. ආ දීමේතක උසස් සත්‍යයේ ඉන්න එකට ඕක ටිකක් වැටෙනවා. නමුත් කොච්චර උත්සාහ කළත් දමනාකර නිවන් ලබන්නද මාන්න බලන්න. අනිත් අයට අපි ජීවවත් ඉතින් මේ වෙලාවට තේරෙනවා පස්සෙකින් ඔක්කොම අත කියලා යනවා. ඒ නිසා මේ උත්පත්තියෙන් උපදිනකොටම ආපෝ ප්‍රතිසන්දේ ධනක කර්ම ශක්තිය බොහෝ දුරට බලපානවා. අපගේ මේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා නැත්නම් භාවනාවක් නැඹුරු වීම සඳහා බොහෝ දෙනෙක් භාවනා කරන්නේ නැති නිසා නෙවෙයි මේ සංස්කාරයේ නිගිරවල දුක ගැන අවබෝධයක් නැතිකම නිසා බුදුරජාණන් වහන්සේ අවස්ථාවකදී ප්‍රකාශ කළා මහණෙනි ඔබලා මේ සංසාරයේ නිදෙලද දුක දන්නවා නම් එහෙම මෙන්න මොනවත්ම කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම ප්‍රශ්නාර්ථනයි. උන්වහන්සේ කොටනගෙන ප්‍රකාශ කරනවා. මහණෙනි මේ මහා පොළවේ තියෙන පස් ප්‍රමාණය මෙන්න ගෙඩියක් විතර සුදු ප්‍රමාණයට ගොලු කරලා ගොලු කරලා දානවා. මේ මගේ ඉස්සරහින් කරපු ක්‍රියා කියලා එක ගොඩියක් පැද්දගෙන තියෙනවා. තව මේ මෙන්න ගෙඩියක් විතර පස් එකක් ගොලු කරලා කරද්ද මේ ඉස්සරහින් කරපු ක්‍රියා මේ ඉස්සරහින් කරපු තාත්ත කියලා කොහොම තමන්ගේ තාත්තලා වෙනවා මේ පොළවේ තියෙන පස් ටික ගොලු කර කර කර කර යනවා. පොළවේ පස් ඔක්කොම ඉවර වෙනවා. තවත් ඉස්සරහින් කරපු අපේ තාත්තලා ඉන්නවා. ඇයි මෙහෙම වෙන්නේ මහන්නේ මේ තරම් දීර්ඝයි මේ සංසාරය මහන්නේ අන්නතරගෝයන් දුක්ඛේ සංසාරෝ මේ සංසාරයේ අති දීර්ඝයි කුඹාකෝ කියලා සංඥායි අතීතයේ පය සංසාරේ පටන් ගත්තේ කොතනද කියලා තේින්නේ නැහැ දක්වන්නට බැහැ එවැනි බහාන්ද සංසාරයක ඒකනම් අති දීර්ඝ කාලයක් කියන්නට බැරි වාරදාන සුඛ දීපදී නැරි නැරි මේ සංසාරේ කාලය විශේෂ උපදේශයේ නැරිහරි එන විට අපි මේ එකපාරටම දිව්‍ය ලෝකෙන් මනුෂ්‍ය ලෝකෙට ගියා මනුෂ්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට ගියා වගේ සුගතියෙන් සුගතියටම ගිහලා නාලා නේ. වැඩිපුරම ගියේ සතර පාරට. හරියට සෑම කෙනෙක්ම කොයි වැඩේ කොයි ලෝකෙ කොයි රටේ හිටියත් Tamange නිවස බලා එීමට අදහසකින් නැත්නම් ඒ වගේ කටයුතු කරන නැත්නම් Tamange නිවස බලාම එනවා අන්න ඒ වගේම පොත්වල දක්වලා තියෙන උපමාවයි ඒ වගේම මේ මනුෂ්‍ය ලෝකයේ ශාස්ත්‍රෝ නැත්නම් මේ පුබතිලාමේ ශාස්ත්‍රෝ බොහෝ විට අපාය කරාමයි යන්නේ. නැවත නැවත අපාය කරාමයි යන්නේ. බුදුමහන් එක්කෙනෙකුට ප්‍රකාශ කරනවා මේ පොත්වලට පස්තිකක් දක්වනවා. අර දැනක් පෙන්නවා මහන්නේ මේකටම තියෙන බක්තිකද වැඩි එහෙම නැත්නම් මේ මහා පොළේ පස්ස වැඩි. ඉතින් වික්ෂණ වාසලක් ප්‍රකාශ කරන අන්‍යාමදෝනේ ඔබ බුදුරජාණන් වහන්සේ මේක නිරෝපමාදික සංසන්දනය කරන්න බෑනේ පොළේ පස්සට කොච්චර කොච්චර වැඩිද පොළේ පස්ස මේ නියපොත් උඹලට පස්සට කොච්චර කොණුකිද කොච්චර පුඩාවද. මෙන්න මේ වගේම තමයි මහණෙනි මේ සුගතියක ඉපදලා ඉන්න මිනිස්සු මරුණට පස්සේ නැවත සුදසියට උපදින්නේ මම මේ නියපොත්තේට ලස්සන අරගෙන තෙන්න පස්තික වගේ ඉතා සුළු ගණන හිතනවා. මේ පොළොවේ පස් සංකා වෙන්න මහන්නේ මේ බගියේම මහා විශාල ප්‍රේෂා මනස ලෝකයෙන් නැරඹ පස්සේ දුක්දති වෙලයි උපදින්නේ. ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරන මහණෙනි නියපොත්තේට පස්සේ පස්තික යන්තා කුඩාද අන්න ඒ වගේම මේ දුක්දති වලට ගිය සත්‍යයන්ද නැවත සුභතියට උපදින්න ලැබෙන්නේ ඒ ඔය වාගේ ඉතාම සුන්දර කොටසක්. මේ කොටසෙන් ලක්ෂ ප්‍රාතිකාවේ ඉතාම පුණ්‍යති ඉතාම සුන්දර කොටසක් තමයි. අර පොළේ තස්තරම් අතිශාල ප්‍රමාණයක් දුකකින් දුකේ තමයි යන්නේ සතර අපායන් සතර අපායන්ම යන්නේ. මේ සත්‍ය මේ බණාකකම තේරුම් ගන්නවා. මිනිස්සු වශයෙන් මේ ඉඳලා ඉන්නවා. පරිණ මරණ මොහොතේ මේ කුසල කර්මය සිහිපත් වුණා ඒකේ විපාකයක් වශයෙන් මනුස්ස ලෝකේ ඉපදුණා. මුතුදුනාට මේ ලෝකයේ මිනිසුන්ට සත්‍යයන් තේරුම් ගන්න දැන් තමයි සංසාරේ කොච්චරනම් දුක් විඳලා තියෙනවද? අන්නල කලින් කියව උපමාවෙන් පොළවේ පස් ගුලි කරලා ගුලි කරලා තියුවාම තාත්තලාගේ ප්‍රමාණය වෙන කරන්නට ඒ කියලා. පොළවේ පස් ඉවර වුණා. තාත්තලා තවත් ඉන්නවා අපිට කියන්නේ. ඒකනම් දීර්ඝකාලයක් මේ සංසාරේ ආවා. එහෙම එනකොට කොච්චරනම් ජරා දුක් මුදලා තියෙනවද? කොච්චරනම් ව්‍යාධි දුක් මුදලා තියෙනවද? කොච්චරනම් මරණ දුක් මුදලා තියෙනවද? කුල්කෝය ආකාරයෙන් මරණයට පත් වෙනවද? මොනවාද රෝග පීඩාවලින් පීඩාවෙන්ද? කොච්චරකම් හේත ලෝකවල කන්න නැතුව, බොන්න නැතුව, අඳින්න නැතුව, මහා දුකේ ජීවිතයේ අපල්ප ගණන් බුද්ධමන්තර ගණන් නිඳින්දා සිටියද? අපාවල කොච්චර කාලයක් පැනනද කියලා ඒ වගේ සංසාරයේ මිදෙන ලද දුක ගැන දැන් මට කෙනෙක්. නිකන් මිනිස්සේ කටෙන් මොකක් හරි දුකකට පත් වෙනවා නම් ඉඩක් හරින අපේ සම්පූර්ණයක් හරි නැත්නම් තමන්ගේ දෙයක් නැති මල් මොකක් හරි වුණොත් නම් අනේ මේක දුකයි දුකයි කියලා තේනවා කොහොමද ඊට පස්සේ ඔක්කොම මේ කියවනාට පස්සේ ඔක්කොම මතකයි හිතාන්නේ මේ මේක මහා සැප දෙයක් සැප දෙයක් සැප දෙයක් මේ සැප කියන තේරුම් ගන්න සිටින්නේ අර තමන් නොදන්නා මෝඩකම තමන්ගේ සිත තුළ තියෙන නිසා. මේ අන්තිමේ මෙලද දුක ගැන නොදන්නා මෝඩකම. ඒක තේරුම් ගන්න සිහියකට පරිසම්ජාගය කියනවා. නැත්තම් දේහයක උසස් කෙනෙක් කියනවා. නැති අයට කොච්චර කිව්වත් ඒ වෙලාවට යම් තැනකට මනිට පස්සේ උදාන ගන්නෙ අපි දැන් තීසාකට කරා හරි කුඩා හරි කුඩා වලට ගිහින් බණ කිව්වට එන්නේ ඒ හරකට තේරෙන්නේ නැහැ බණ කිව්වා මේ මේ මේකයි මේකයි මේකයි කියලා ඒවා මේ බොහෝ මනුෂ්‍යයන්ට කියන කාරණා තේරුම් ගන්නට බෑ. අවබෝධ වෙන්නේ හිතට වැටෙන්නේ ඒ වගේ අර තේසුක නොවන ප්‍රතිසංවිධාභියන්ට මේ කරුණ පෙන්වා දුන්නා. ඒ සම්මායිතෝගේ තනදුවට බරපතල විදිහට ගණන් දෙන්නට පුළුවන්. නමුත් සත්‍ය ඒකයි සංසාරේ පුරා මේ විදිහට අසීභාන්ත දුක් වෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ දැන් ඉපදීච්ච දවසේ ඉඳලා සද දක්වා කොයිතරම් දුක් ගැට විඳලා තියෙනවද කියලා ප්‍රශ්නට ඇවිත් බලන්නට ඕන. මෞකෂණ මාස 10ක් විතර 9ක් විතර සුවේලා දුගඳ ගමන් තැන්වල කොයිතරම් දුක්කේ පීඩා විඳලා හිටියද එන්නේ තාම කොයිතරම් දුකේ පීඩා කරදර විඳගෙනද ඊට පස්සේ මේ වැඩුණේ පොන්ති කාලේ ඉන්න කොච්චර දුක් වෙලා නැදලා ඉගෙනගත්ත කොච්චර දුක් ගොඩක්මද රස්සාවක් ගන්න කොච්චර දුක්ද මේක අතරින් මේම කරගෙන යනකොට මේ ශරීරයෙන් කොයි තරම්නම් දුක් පීඩා ලැබෙනවද බඩගිනි දුක් විපාක දුක් නැතිවම දුක් කවුරුටද සීතල උෂ්ණ දුක් ආදී විවිධ විවිධ දේවල් අනුමනුෂ්‍යයන්ගෙන් අනුෂ්‍යයන්ගෙන් පසුන්ගෙන් ඕනෑ ආකාරයකින් දුක් ඇතිවෙනවා සමාහට අඩු කියන අත්පාය හිතනකොට කැරෙනවා, දිදෙනවා, විනාශ වෙනවා. ඉතින් කොයි වෙලාවෙ කොයි ධනතරයට බඳිනු වෙන්නේ නැහැ, කොයි රෝගයකට සමන්පත් වෙන්නේ නැහැ. අද හිතනවා සමන් මහා නිරෝධී සම්පන්න කෙනෙක් කියලා. නමුත් ඒකේ මොකට ප්‍රමාණාසනික වේද කියලා කාටවත් කියන්නේ නැහැ. මේ බාහනක නිරමමක්ක සහිතවයි මේ මනුස්ස ලෝකයේ සත්‍යය කියන්නේ. මේ මනුස්සයන්ට තේරෙන්නේ නැහැ අතීතයේ විඳපු දුක් ඒවත් මේ අනාගතයේ විඳින්න කියලා දුක්. අනාගතයේදී එන්නේ දරාදුක එන්නේ වැඩි වෙනවා. හැම දවසම කර්මයන් වශයෙන් කර්මයන් වශයෙන් කර්ම ජීවිතය අවස්ථා කරගෙන ඉන්න පුළුවන් සමතෙක් මේ ලෝකේ ඉන්නේ. එහෙම කරන්නට හැකියාවක් පාටවත් නැහැ. ඉතින් ඒකාන්ත වශයෙන්ම තරුණාය නැදීනේ දෙනවා. නැදීනේ වාසයට යනවා. එන්නේ එන්නේ එන්නේ වාසයෙන් වාසයට යන්නේ තමයි යනවා. ඉතින් මේක වළක්වන්න බෑ. ඒකකොට ජරා දුක එනවා. ඥාන දුක් වෙනවා, මන දුක් වෙනවා, අපේ සංකල්ප දුක් තියෙනවා, සිය විස්තරවල දුක් තියෙනවා, මේ ආකාර කැමති දැනවල දීන දුක් තියෙනවා. විවිධ දුක්කට කලබල සංකටවල මැදේ තමයි මේ ජීවිතය ගෙනියන්නේ. ඒ දුක මුදිනකොට ඉතින් මේ ජීවිතේ පවත්වාගෙන යන්න දැන් නිකන් නෑනේ සල්ලි හොයන්නට ඕන මිල මුදල් සම්බ කරන්නට විවිධ දේවල් රැකී රක්ෂා කරන්නට ඕන ගොවිතැන කරන්නට ඕන ඒවා කරන එක නිකන් ඔය සකස් නෙවෙයි මහා විශාල දුක් ඒවෙන් මේ ආදර්ශ ප්‍රමාණයට ප්‍රතිඵල නොලැබෙන එකත් ඒකත් විශාල දෙයක්. ඉතින් කොච්චර කෑවත් මේකට අද කෑවයි කියලා හිත නිකන් හම්බෙන්නේ නැහැ. මේක කෑවන්නේ දැන් ඇති අදෝනෙන්නේ නැහැ කියලා එහෙම හම්බෙන්නේ. කෑම බීම කෑවත් දුකක් නොකෑවත් දුකක්. ඊට අමතරව මේ ශරීරය නිකන් ඉරියව් හතර හරියට පවත්න්නේ නැතුව දිගටම ඉඳියොත් එහෙනම් ඒකත් විශාල දෙයක්. හිතගෙන මේ කියොත් එහෙනම් බය ගන්නවා කියන එක තමයි. ඊට පස්සේ නිදාගෙන ඉන්න කියොත් එහෙම එකම පැත්තට හැරිලා එතකොට දුක විශ්වාස. දෙකම මේ කියොත් එහෙම අනුභව වෙලා එතනක් දුකක්. ඉතින් හිතගෙන ඉන්නත් බෑ, නිදාගෙන ඉන්නත් බෑ, ඉඳගෙන ඉන්නත් බෑ, ඉඳගෙන ඉන්නත් බෑ. ඉතින් මොකද කියව මාල් කර කර එහාට මෙහාට අඟහත පය එහාට මෙහාට වහකල වහකල දිගහැර දිගහැර. මේ දුක මාරු කර කර මාරු කර කර යනවා. මේ දුකට පිළියම් වෙනවා. කන්නේ දුකට පිළියමක් වශයෙන්, බොන්නේ දුකට පිළියමක් වශයෙන්. දෙයක් හේතා දෙගන්නේ දුකට පිළියම් වශයෙන්. මේ සෑම දෙයක්ම මිනිසු කරන්නේ ලෝක සත්‍යය ගන්නේ සැප හොයාගන්න. එින් මේ සැප හොයාගන්න කරන සෑම එකම දුක. මේ දුක තේරුම් ගන්නට බෑ. තම අනාගත සංසාරේ කොච්චරනම් වාර ගානක් උපදින්ද කියලා කියන්නට බෑ. අර ඉස්සෙල්ලා ගියාම නියපොතේ දැක්ක පස්සේ වගේ මනස ලෝකෙන් සුගතිය උපදින්නේ. දැන් නැල්ලා ගිහින් ප්‍රේත ලෝකෙ උපදිනොත් එහෙම ඉතින් බුද්ධාන්තර ගාන දුක් නිමිනවා ප්‍රේතේ. නැරෙමදාගේ ආශාසිතක් ඇතුළු තමයි මාර්ගෙම ප්‍රේතේ. මරණ වේලාවේ සමාජයක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම මලයක් ඒකේ මලයක් සමාජයේ ඒ ගෙවල් වලට ඇවිල්ලා ඒකකට ගෙවල් වලට ඇවිල්ලා කරදර. ඒ ඒ තේසෝ දන්නේ මලයක් යොදන්නේ ඒගොල්ලන්ගේ කරපු කර්මෙන් ඒ පස්සේ දෙකක් වෙනවා. මරණ මොහොතේ තරහින් තියෙන අවසන්තින් තියෙන ඒකේ තමයි මොනකම මේකත් දෙකක් නැහැ. ඉතින් අර දැනට ජීවත් වෙන අයට පවා ඇවිල්ලා මහා කරදර පීඩා කරනවා. තව තවත් අපසරයක් කරගන්න සංසාරේ නිලයේ දුක් තවත් කරගන්න. මෙවැනි භයානක ඉරණමක් තමයි තියෙනවා. අතීතයේ බින්ද වගේම අනාගතයේ කියන්නට බැරි වාර ගණන් දුක් විඳින්නට සිදුවෙනවා. මේ සම්මන වාර ගණන් උපදීන කියන්නට බෑ නිවන් නිවනට. අඩුම වශයෙන් සෝවාන් වුණේ නැති කෙනෙකුට කොච්චර වාර ගණන් සංසාරේ උපදීන කොච්චර ගාණක් හේතු වේද කොච්චර ගාණක් උසන් වේද කොච්චර කාලයක් අපි අපාවල උපදීන කියලා කියන්නට පුළුවන් සමතෙක් නෑ. එතකොට සෝවාන් වුණත් නම් ආත්මයක් ඇතුළත අනිවාර්යයෙන්ම රහත් වෙනවා පින්නම් පාන දුක කෙලවර කරනවා. නැති කිසි කෙනෙකුට කියන්න බෑ මේ සුභතියෙන් මතම උපදිනවා ඒ දුකකින් අත්මිදලා ඒ සංසාරේ කොට කරගන්න කියලා. සෝමාංගික කියන දේ විතරයි කියන්න තියෙන්නේ නියත ගති පරාවරණ සම්බෝධි පරාවරණ කියන වචන දෙක. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. නියත වශයෙන් සුභතිය උපදිනවා නියත වශයෙන් රහත් භාවය ලබනවා කියන එකයි ඒ නියත ගති පරායන නියත සම්බෝධි පරායන කියන වචන දෙකේ තියෙනවා. ඒ සෝවාන් කියන දේ ලක්ෂණ දෙකක්. එතකොට අනිත් අයට එහෙම නැහැ. කොයි තරම් බාහනක සංස්කාරයක් ඉදිරියේ තියෙන්නේ කියලා වටහා ගන්නද බැහැ. දැන් මෙයා ඒ කියන්නේ ඒක මැරලා ගිහලා ප්‍රේතයක් වුණා ප්‍රේතියක් වුණා කියලා ඒක දුක් මේ දුක්ඛාන්තේ ඉවරනකොට සංඝාත පොඩි වෙනට හම්බ වෙනවා අපායට වැටෙනවා කියන තිරසංගත සත්‍යයලා ඉදලා තියෙනවා මේගොල්ලෝ මෙතන ඇති මේ ගෙදර ඉන්න අනිත් ගෙදරට යනවා වගේ මෙතන මැරලා ගිහලා නැවතිලා පාට ගිහලා සුදතියක උපදින්නට පුළුවන් ඒ හේම වෙන්නේ නැහැ ඒක තේරුණා තියෙනවා. මේ තරම් බාහනක සත්‍යයක් තිබෙනවා. අතීතයේ අනන්ත ප්‍රමාණ දුක් විඳලා ඒ වගේම අනාගතයේ දුක් විඳින්නට තිබෙනවා. මේ ජීවිතයේ තියෙනකම්ම දුක් විඳින්නට තිබෙනවා. මරණයට පස්සේ ආය ඉපදෙන අනුකදීම නතර කරන රහත් වෙච්ච කෙනෙක් වන්න අනිසංසක නිරෝධකම ඒක නිසා එතන දුක් විඳින්නේ කියන්නේ මේ අතීතේ ඉඳපු දුක ඒ වගේම අනාගතයේ විඳින්නට තියෙන දුක ගැන තේරුම් ගන්නවා එහෙම තේරුම් ගත්ත කෙනෙකුට අනේ මේ සංසාර දුකෙන් මිදෙන්න ඕනේ නේද කියන අදහස පහළ වෙනවා එහෙම නැතුව දුක තේරෙන්නේ නැත්නම් මේවා කෙනෙක් කලකිරීමක් ඇතිවන්නේ නැහැ කෙනෙකුගේ උපාවීමක් ඇතිවන්නේ මේ සංස්කාර අධහැර නිවන මේ සංස්කාර අධහැර නිවන හොයන්න තෝරන නිවන ලබන්න තෝරන අදවසින් සෝමාවක් වෙන්න තෝරන කියලා එහෙම හැඟීමක් තියෙන මේ දුක නොදන්නා අය. සිතාන්නේ මේ සාසන කාල පරිච්ඡේදය තුළ සැපක් වැඩෙනවා නම් මේ සැපේට වහල් වෙලා මේක මහා ලොකු දෙයක් හැම දවසෙම මේ සත්‍යය පවතිනවා කියලා. අර ලෝවැඩි සංග්‍රහය කියන්නේ විපදින මොළොන තෙක් දේශන්නේ සැකයක් තේ කකුල වෝසෙන් කෙලිය දී කියන්නේ ඒ කියන්නේ අර කකුල කනටකින් ගිහිල්ලා විගෝණ දෙනවා. ඉතින් මේ වතුර ටික රස්සනකන් මෙයා හිතන්නේ මේක මහා සැප දෙයක් හරි මට සැප දෙන්න තමයි මේ වතුර ටික එකක් දාලා තියෙන්නේ එහාට තියෙනවා මෙහාට තියෙනවා. වතුර රස්සෙන් ගියාට පස්සේ තමයි ප්‍රාණය තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ මනුස්ස ලෝකයේ මනුස්ස. ඒ නිකන් මේ තරුණ භාවයේ තියෙන නිසා අස්සන්නාසාදී දැනට හොඳට තියෙන නිසා ඔවා හිතනකොට නැතිද බෝම්බේකට අහුවේද කැඩේද මෙන්නේද කවුරු හරි වෙඩි කියයිද ඒ මොනවද දන්නේ නැහැ ශ්‍රෙන් දෙකක් වෙන්න ඒක මොකක්වත් දන්නේ නැහැ වෙන්න තියෙන දේවල් මොකක්වත් දන්නේ නැහැ අද මේ විද්‍යාවට ඒක දෙනකොට නැගිටින්න බැරිව පැරලයිස් වෙලා අංශභාගයෙන් නැහැ වෙඩි කියන කෙනාට නමුත් ඉතින් අර ලිපගිනි මොළවනා මොළවන තෙක් ඉතින් අර වතුන නයහට නහට තියෙන කකුල වගේ ඉතින් මේක සැපක් සැපක් කියලා හිතානවා. ඒක නිසාම සංසාර දුකෙන් මිදෙන්නට කැමැත්තක් නැහැ. ඉතින් මේක මිදෙන්නට කැමැත්තක් ඇති වෙන්නට අර විදිහට සීලයකට ප්‍රතිසංජාබයේ කියලා උපදලා තියෙන එක වාස්තෝජනවත් වෙනවා. අනේ හේතුක ප්‍රසන්න අපි කියලා බුදුනායි කියලා එකපාරට මේ නිවන් යන්නට පුළුවන් මේ අද මේ මේ සංසාරේ ගැන කලකිරීමයි කියලා කතාවක් නේ මම මේ කියේ කරුණාත්මක පළපොරුද්දක් තියෙනවා නම් මේ ධර්ම දේශන අහනවා ඒව ගැන යහපත් මිතුරන්ගේ ආශ්‍රය ලැබෙන කවුරුන් දැනගන්න ලැබෙනවා නම් එතකොට තමයි නිරායාසයෙන්ම මේ දුක තේරුම් ගන්න මේ සංසාර දුක නිදෙන්න ඕනේ කියන හැඟීම එවැනි කෙනෙකුට පිටුපිට නැති වෙනවා ඒ හැඟීම ඇතිවීම පවා කවදා හරි දවසක නිවන් යන්නට අවශ්‍ය මාර්ගයේ ගමන් කිරීම ආරම්භයක් වෙනවා. ඒ කියන්නේ අපිට හිතුනේ නැත්නම් කවදාවත් මාර්ග භාවනා කරන්න ඕනේ කියලා හිතුනේ නැත්නම් අපි කරන්නේ සංසාර දුකින් මිදෙන්න ඕනේ කියලා හිතුනේ නැත්නම් මේ සම්මා සංකල්පනාව ඇති වෙන්නේ නැත්නම් කවදාවත් ඒ විදිහට ඒකන්ට හැඬුවන්නේ ඒ වගේ ගමන් කරන්නේ. ඒ නිසා මේ සම්මා සංකල්පය හදා සංකල්පනාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වා තියෙන අංගයක්. ඒක අපේ හිතේ නැති වෙන ඕන සම්ම සංකල්පනාව මේ සංස්කාරයෙන් මිදෙන්න ඕන කියන කල්පනාව. ඒ කල්පනාව ඇති නොවනවා නම් ඇත්ත වශයෙන්ම තමන්ගේ මෝඩකම බරපතල වෙනවා. මෝඩකම වැඩි වෙන්න වැඩි වෙන්න මේ කරුණ අහලා. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න මේ කරුණ තව තවත් මතක කරලා දෙනවා. ඒකයි ඒක ධර්මතාවය. ඒක නිසා තමන්ගේ කොයි තරම් දුරට මෝඩ කියලා මේක මෙතෙක් කල් හිටියද මම කොයි තරම් නම් මෝඩ කියන එක තමන්ම තේරුම් ගන්න ඕනේ. ඒකට ලැජ්ජා වෙන්න එපා තමන්ගේ කර්තේ තමන්ම නිගමනය කරගන්න කාටවත් නෙමෙයි තමන්ම හිතන්න මම මෙයා මොඩේක් නේද මෙයා මොකක් තේරෙන්නේ නෑ තේරෙන්නේ නෑ නේද එහෙම අදහසක් එන්නේ නේද ඉතින් දැන්වත් මේ අදහස ඇති කරගන්න ඕන දැන්වත් සවන්න ඕනේ කියන හැඟීම ඇති කරගන්න. එහෙනම් හැඟීම ඇති කරගත්තද නිකන් ඉඳලා හරියන්නේ නෑ. ආරම්භ කරන්න කියලා. ආරම්භක නික්කමත යොමුලට බුද්ධ ශාසනයමයි දක්වන්නේ. ආරම්භයන්න ඕන. ආරම්භය ගමන් කරන්න ඕන. නිකන් ගමනක් ගන්න කියලා පටන් ගන්න ඉස්සෙල්ලාම අපි එකතැනම හිටගෙන හිටියොත් එහෙම කවදාවත් ඒ ගමන යන්නේ නැහැ. පළවෙනි පසුම උස්සලා තියන්න ඕන යන්න. ගමන ආරම්භයක් තියෙන්න ඕන. එනකොට පස්සේ ඒ කකුල උස්සලා එහෙම හිටගෙන හිටියොත් එහෙම මේ ගමන යන්නේ. ඉතින් ඉදිරියට යන්න ඕන. ඒකයි ගමන යන්නේ. ඒ වගේම භාවනාව ආරම්භයක් පිළිගන්න. මේ ආරම්භය අඩු වශයෙන් සම්මාන සරුණ පොඩි කාලේ හරි නැත්නම් වැඩි කරුණේ හරි නැත්නම් පස්සේ හරි කරන්නටම පුළුවන්. බුදුමහමඳුර දක්වලා තියෙනවා තමන්ගේ ආත්ම භාවය තමන් පිළිලා මේ භාවයක් දක්වනවා නම් මේ අවස්ථාවකදී කවර අවස්ථාවකදී හරි මේක කරන්න ඕනේ. සිංහමන්ව පනවන ප්‍රතිපක්ෂයේ ගාන පොඩන කබිලා තියෙනවා. එතකොට අස්ථානන් කියන්නේ යනවා සමාධිය ආත්ම භාවයට තමන් කියනවා. මේ බාල නැද ඒ වගේම මහා කියන වයසෙන් එකක්වත් දවසේ මේ පැත්තට යොමු කරන්නට. දැන් ඒක නිසා අර විදිහට සංස්කාරයේ මහානකම තේරුම් අරගෙන තේරුම් නිකන් ඉඳලා හරියන්නේ භාවනාවක් කළ යුතුයි. තමන්ගේ වයස් සීමාවන කල්පනා කරලා බලන්න මගේ වයස වලින් තව කොච්චර ජීවත් වෙන්නද කියලා. මේකෙන් අදහස් කරන්නේ අපේ මරණයේ අවුරුදු මේ හසුවකින් කුලියකින් කුදී කියලා. ඒක වෙන්න ලක්ෂණා. අධ්‍යයතිස්සන් ආසක්කම් කෝඩන්‍යම් වන වාසිය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක තමයි මරණයේ කියලා කවුද දන්නේ? කෝඩන්‍යම් නෝනාසේ ඒකයි. ඒ නිසා අධ්‍යයතිස්සන් අදාළම උත්සාහ කරලා බලන්න යනවා. කොහොමදන්නා මරණාශුවේ හෙට කියන්නේ. කොහොම කවුද දන්නා දන්නේද මරණය සිදුවේ කියලා. කොහොමදන්නා මරණාශුවේ. ඒ නිසා තමයි වාසිය මාන කල්පනා කරන්න කිව්වේ තමයි මම දැන් බාලයි තමයි අප්පා ජීවිතේ දිනන දෙන්නේ කෙනෙක් නෙමෙයි. මෙතෙක් කල මම මේ ජීවිතේ ලාභික පැත්තෙන් පමණක් යම් යම් දේවල් කෙරුවට මේ සංසාරයෙන් මිදීම සඳහා කිසිම දෙයක් කරලා නැහැ නේද? හිත එනකොට මම නැරෙයිද හිත එනකොට මොන මොන අනතුරකට බඳුන් වෙයිද කියලා දන්නේ නැහැ නේද ඒක නිසා දැන් දැන්ම දැන් දැන්ම ටික ටික හරි පුළුවන් පුළුවන් හැටියට මම මේ දේ කරන්නට ඕනේ කියන හැඟීමක් ඇති කරගෙන ටික ටික හරි භාවනාවක් කරන්නට පුරුදු වෙනවා තමයි විනාඩි 5ක් 10ක් හරි සුළු කාලයක් වුණත් සමන්නේ මේ කල්පනා කරනවා විනාඩි 5ක් යනකොට ප්‍රදේශ ටිකක් භාවනා කරලා ඒක වැඩක් වෙනවා කියලා අර මුතුන ඥානන වාසේ දක්වලා තියෙන උදවිදුරේ විපාකේන උදකුම් භූති පෝරතිය. බොහෝම විශාල කලයක් තියෙනවා කියලා ඒක ගැලුම් 1000ක් විතර අඳන කලයක්. ඒක වතුර බින්දුවක් වැඩිනවා ඊට පස්සේ පැයකට ඉඳලා බලනවා වතුර බින්දුවක් වැඩිනවා. ආයෙත් පැයකට ඉඳලා බලනවා වතුර බින්දුව. ඉතින් ඔය කල්ලේ හිතනවා මාත් මේ ඉච්චර විශාල ගැලුම් 1000ක් විතර මගේ අඳනවා. ඉතින් මේ වතුර බින්දුව මට ඇතුලේ මොකක්ද කියලා. ඒක කලින් ඒ තරම් හොඳ නැහැ. ඒක කලින් නෝනේ. මේ උඩ බින්දුව නිසා බින්දුව බින්දුව වැටිලා හරි කවදා හරි දවසක කලේ කියලා. අපි අපි උපකල්පනය කරොත් මේ ලැබෙන බින්දුව වාස්තවලා ගේමයි කියලා හිතුවොත් එහෙම බින්දුව බින්දුව වෙලා හරි කවදාන් දවසක කියලා තේරෙනවා. ඒක උඩ බින්දුව නිසා තියෙන බොම්බෝ පොළ කියලා. ඒ වගේ විනාඩි 5 5 කියලා නැත්නම් 10 10 මේක සුණු කාලයක් කියලා අහක දාන්න තේපා. විනාඩි 5 5 ගණන් තියෙන මාංශයක් තමයි දවස් 30 වැඩි කරොත් තියෙන මාංශක දවස් 30 ඉතලා හිතලා. විනාඩි 150ක් කියලා. අවුරුද්දකට මාස 12 කරන විනාඩි 150 1000 විනාඩි 1800ක්. විනාඩි 1800 කියන්නේ 60 බෙදුවොත් එහෙම පැය 30ක්. එතකොට ඒක නිසා අපි විනාඩි 5 5 ගණන්යි කියලා අත්හැරෙන්නේ පොඩ්ඩේ ඒක දන්නේ අර සුදු කාලයක් කියන එකම පොඩ්ඩේ. සාමාන්‍ය ඊළඟ පහක් වගේ තමයි කරනවා කියලා පුද්ගලයාට ලොකු වෙනසක් තියෙනවා. අවුරුද්දක් ගියාට පස්සේ ගෙනතන්නට පුළුවන් Tamanda මංකලේ විනාඩි 5යි 5යි වතුන කියලා කරනම් තුන්වෙනි පානකම් ඉතින් කොච්චරනම් ගැලවා කොච්චර කාලයක් මම මේ සඳහා යොදලා තියෙනවා කියලා සැලසුම් කරනවා ඒ නිසා භාවනාවක් ආරම්භ කරන්න ඒ ආරම්භ කිරීමේදී තමයි ශීලයේ ප්‍රතිමුඛතාව කටයුතු කරන්න තියෙනවා පංචෙන් පළවෙනි ආරක්ෂා කරන්න ඕනේ සංසිද්ධ බල පහක් ලැබුණා නැවත නැවත සමාදන් වෙන අලුත් කරගන්න. සීලේ ප්‍රතිස්ථාපන අවශ්‍යකම් උචිත සංකල්පන ස්වභාවය. සීලේ ප්‍රතිස්ථාපන සීලේ පිළිකලා. නරෝ සපඤ්ඤ ප්‍රඥාව සහිතව ඉපදෙන පුද්ගලය. මනුෂ්‍ය. සීල ප්‍රතිසන්දිය ආදී කියන තමයි කියන්නේ. සිත සම්පන්නයක භාවය සිතයි ප්‍රඥාවයි කියන්නේ සමාධි ප්‍රඥා දෙක සමත විදර්ශනා දෙක භාවයන් භාවිතා කරනවා සීලේ පටිච්චසමුප්පාදය සීලේ පිළිගන්න. සීලං විස්සා සීලේ පටිච්චසමුප්පාය දස්සාව සතිපට්ඨාන භාවය කියන වශයෙන් දක්වලා තියෙනවා. සීලේ නිසා සීලේ පිළිදරයි මේ සතර සතිපට්ඨාන ධර්මයන් ආදී වඩා. හදෝපනිෂයෙන් සූත්‍ර දක්වලා සීලේ නැතිවනා සිද්ධිය වල ගන්න තියෙන ඒවා ඔක්කොම නේද කියලා ඒ නිසා පළවෙනි අධ්‍යයවර අතෙන් පංචශීල පරිපාලවත් පුළුවන් තරම් දුරට ආස්ථා ගන්න උත්සාහ ගන්න ඕනේ. හැදුණයි කියලා පසුතැවෙන්නට එපා කියලා මෙතෙක් කල ආරක්ෂා කළේ නැහැ කියලා පසුතැවෙන්නට එපා. පුළුවන් හැටියට කරන්න බෑනම් බෑ කරන්න. ඉතින් දැන් පැය දෙකක් නම් පංචේ පඩපහ ආරක්ෂා බලපුවා මේ පැය නම් පැය පැය දෙක තුල මම මොනම හේතුවකට මේ පංචේ පඩපහ කඩ කරන්නේ නැහැ කියලා අනිස්ථාන කළා. ඊට පස්සේ මොනම හේතුවකට මේ පැය දෙක කරන්නේ. ඊට පස්සේ පැය තුනක්. ඊට පස්සේ පැය හතරක්. කොහොමද ටික දිග හරි වෙන්නේ කියලා. නැත්නම් යන්තම් මේ උදේ වරුවම මොනම හේතුවකට මම පංචේ පඩපහ කඩන්නේ නැහැ. ඉතින් එතකොට බොරු කියන අවස්ථාවේදී එතකොට බොරු නොකියනවා. අනන්‍යද නෑ ඒ විදිහට පිටකට වැඩි කරගන්න තමයි බලන්නේ. පංචේ කරලා සීලවත් සත්‍යයක් කියන්නේ. සීලේ ප්‍රතිසහනව සම්පන්නවක සම්පන්නනේ සිත්තරනවා. අර දර්ශනා ඉස්සල්ලාම කරන්න පුළුවන් සම්පේ මොනියම් ටිකක් කරන පස්සේ දර්ශනා කරනවා. කවරෙකුට හරි භාවනාවේ ප්‍රතිඵලයක් ලබන්නට නම් සම්මාදිමත් එකක් දෙන්නටම ඕනේ. අර පොඩි ළමයෙක් යන ළමයෙක් හැදෙන ගැනීම කටයුතු ඒවා අමතක වෙනවා නම් ඒ සඳහා භාවනාව ප්‍රයෝජනවා කියලා. ඒ සඳහා ප්‍රයාණාපානිය භාවනාව කර සමර භාවනාව කරගෙන සිතේ ගන්න කරගන්නත් බලන්න. මේ සිතේ ගන්න පහසු කාර්යයක් වෙනවා. සමාගයේ සිත තුළ සතිය, සීය, සම්මා සම්මා සතිය දිනනවා. සිහියෙන් මේක වැඩ කටයුතු කරන්න පුළුවන්. මේ සඳහා බොහෝ විට කරන කරන වැඩ කටයුතු සිහියෙන්ම කරන්න පුළුවන් එකට වඩා සාමශීලව කරන්න පුළුවන් අය පරිකම් වාසනය කියලා කියන භාවනාවට ගන්න ලබන වචන මෙතනට ශීපස් ඒ තාලන්තේ හාමුදුරුවෝ ආරණ්‍ය වාසී හාමුදුරුවෝ මේ දෙන පොදු කෙනෙක් තමයි බුද්ධෝ කියන වචනේ. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ ඒ කරනවා නිරන්තරයෙන්. මම කප්පන්තේ කියන හිතන්නේ මේ බුදු ගුණ ගමනාවක් නෙවෙයි පරිකර්ම වශයෙන්. ඉතින් මේකම තේරෙනවා නිකන් වැඩ කරන්න පුළුවන් නම් අතපොත ගන්න පොඩ්ඩෝ පොඩ්ඩෝ පොඩ්ඩෝ පොඩ්ඩෝ කියලා අතපොත ගන්න. ඉතින් මොකක් හරි ඕඩනවා පොඩ්ඩෝ පොඩ්ඩෝ පොඩ්ඩෝ යන බාන්නේ සතියේ තියෙන අනම්මනම් දෙතේ තමයි මේ මිනිස් වැඩ කරන්නේ. ඒ වැඩ කරන කාලයේ වෙන්නේ වෙන වෙන දේවල් හිතන කාලයේ වෙනකොට බුද්ධෝ කියන වචනේ යොදා ගන්න කියන එකයි කියන්නේ. ඉතින් ඒ කාලය තුළදී ආදේශයේ අනුතර තුනයි මොකද හරි මරුණත් යහපත් වෙන කණිමාගෙම සිදුවේ. කොහොමද තමන්ගේ හිතතල පිළිසුදු සුදුලිය කියන්නේ අකුසලය කියන්නේ කොසල්සිතේ නේදා වේදනා. ඒ විදිහට බුද්ධෝ කියන වචනේ මේ නිගන්තයෙන් කියන්න පොදු වෙනවා. හිතන්න කියන්නේ මේක ඉගෙන ගන්නාට උසාමල්ම ගෝලනා කරනවා. ඉතින් ඉස්සෙල්ලාම දවසේ කල්පනා කරනවා මම පැයක් විතර යනකම් මම මේ කරන හැම වෙලාවකම කරනවා බුද්ධෝ කියන වචනේ කෘතිය කරනවා කියලා. ඉතින් ඔය ඉගෙන ගැනීම වගේ දේවල් කරනකොට බුද්ධෝ බුද්ධෝ කියලා එහෙම කරන්න බෑ. මොකද නුවණ යොදවලා කරන්න කියන වැඩවලදී ඒක කරන්න බෑ. අනිත් කරන්න පුළුවන් අවස්ථාවලදී බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා. නිකන් වාඩිලා ඉන්නවා ටිකක් වෙලා එතකොට බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා නිදාගෙන හැරිනවා කියන්නේ නිින්ද යනකම් නොවේ දේවල් කල්පනා කරන්න අපෝ නිින්ද ගියා කියලා ගන්නෑ කියලා ඒකට පසුතැවෙන්නේ නැතුව බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා වචනින් ශ්‍රී කරන්නේ ඉතින් Tamante ඉඳ ලැබෙන ලැබෙන විදිහට මේ වචනේ නිරන්තරයෙන් පුරුදු කරන්නට බලන්න. එහෙනම් මානසික එකක් හරියට කරනකොට සමන්තම දේනේ සමන්ත කලින් දවලා හිත ඉතාම හොඳින් එකඟ කරගන්නට පුළුවන්. සමන්ගේ හිතේ සමාධිය ඇති කරගන්නට පුළුවන්කම දැන් තියෙනවා කියන එක අවබෝධය. සාමීන්ට වඩා මතක තබා ගන්නට පුළුවන්. කලින්ද වඩා සීමාවට පවතිනවා. කලින්ද වඩා කියන කරුණ අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිසා ඒක මේ සෑම දිනකටම ප්‍රයෝජනවත් වෙන කරුණක්. මේ විදිහට බුද්ධෝ කියන වචනේ සාම පහසු දෙයක්. කාටත් කරන්නට පුළුවන් දෙයක්. ඒකම කරන්නේ. ඒ කායයන් දෙහිදපු ආචාර්ය මහා බුවන සම්පන්නව කියලා හඳුන්වන දැනුම දුන්නේ ගානක් වලට අපවතරව දෙන්නු දන්නේ. මේ ළඟදී ජීවත් වෙන නමුත් දැනට අපවතරව දන්නේ උන්වහන්සේ පොතක තිබෙනවා. හිත පොඩ්ඩක්වත් එක දෙන්නේ නැහැ. ඊට පස්සේ මම අතන තියෙන වැඩි උදේ ඉඳලා රැ වෙනකම් නිින්ද යනකම් ඇහැෙන්න දෙන්න මොකක් නැතුව බුද්ධෝ කියන වචනයම සිහින කරගන්න. මාස හතරක් යනකොට උන්වහන්සේ දේවා තිබුණා මගේ හිත ගල්ලර කිව්වා වගේ නතර වුණා කියලා. ගල්ලර කිව්වා වගේ සමාධිමත් වුණා කියලා. හෙල්ලෙන්නේ නැති සමාධියකට පත් වුණා කියලා උන්වහන්සේ දක්වලා තිබෙනවා. සායලන්දේ ආචාර්ය මහා බෝවා නාම සම්පන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කායලන්ත පුරාම ඔක කරනවා. ඒ භාවනාව. ඒ නිසා ඒක කරන්න ඒක කරන එක පොඩි භාවනාවක් කරන්න තියෙන්න කරන්න පුළුවන් ඉදින්දා ජීවිතයට එකතු කරගත යුතු දෙයක්. එකතු කරගත හැකි දෙයක්. මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ඉගෙන ගන්න අයට ඒකේ කාමවත් ප්‍රයෝජනවත් ඒක පහසුයි. ඒ දෙකම කරාට නිවන ලැබෙන්නේ නැහැ. නිවන් ලැබෙන්න නම් බුද්ධෝ කියන වචනේ අර්ථය හොයන්න පුළුවන් ප්‍රඥාව තියෙනකොට ත්‍රිවේදික ප්‍රතිසංගාමයේ බුද්ධෝ කියන්නේ මොකක්ද කියලා. ඒක හොයනකොට ඒ අපේ තුළින්ම නිවන් ලබන කණයක් තියෙනවා. ඒක මේ ඇයි කිව්වට තේරෙන්නේ නැහැ කියන්නේ නැහැ. එතකොට ඉතින් සම්මන් දොරට දෙකම ගන්න පුළුවන් සතියක් දින වෙනවා විදිහට කටයුතු කිරීමෙන් ඊට පස්සේ විදර්ශනා භාවනාවක් කිරීමෙන් තමයි නිවන් ලැබෙන්නේ. වෙන ක්‍රමයකින් නිවන් ලබන්න බෑ. බුද්ධෝ කියන වචනේ අර්ථය හොයනකොට විදර්ශනා භාවනාවක් තමයි තියෙන්නේ. එතකොට මේ විදර්ශනා භාවනාව කරන්නේ නිකම් බෑ. ප්‍රඥාව අත්‍ය වශයෙන්ම තිබිය යුතුයි.